නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරි මානු භික්ඛවේ දේවානම් දේවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපයෝගාතානං සත්තානං පඤ්ඤේනකනාති සදාවත් වාක්‍යවත්තු අධිකත්තු සම්මා සම්බුද්ධ ඥානං වහන්සේ විසින් සංයුක්ත නිකායේ මහා වාක්‍යයේ සාපත්තිකමී වදාරන්නටේ දුන්නා සාපත්ති සම්පති සෝදේශනා සෝතාපට්ටි අංග හතර පැහැදිලි වන ආකාරයේ විවිධ දේශනාවන් තවත් ඒ වගේ දේශනා කිහිපයක් අද අපට හම් ලැබෙනවා පළවෙනි සූත්‍රය පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළවෙනි සූත්‍රය අභිසන්ද සූත්‍රය නමින් තමයි හැඳින්වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩින්න අවස්ථාවකදී වදාලා චත්තාරෝ මේ භික්කවේ පුඤ්ඤාபிසන්දා කුසලාபிසන්දා සුඛස්සාහාර මහණෙනි මේ පුණ්‍ය නදී පුණ්‍ය ප්‍රවාහ කුසල ප්‍රවාහ සැපේට හේතු වෙන මේ මහා පුණ්‍ය ගංගා හතරක් තියෙනවා මොනවද මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා නම් ඒක තමයි ඒ ආර්ය ශ්‍රාවකයාට දෙදෙන සැපගෙන දෙන්නා වූ පළවෙනි පුණ්‍ය ප්‍රවාහයේ කුසල ප්‍රවාහයේ ඒ වගේම ආර්ය ශ්‍රාවකයා ධර්මයේ පිළිබඳ ධර්ම රත්නයේ පිළිබඳ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවාද ඒක තමයි ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ සැපගෙන දෙන දෙවැනි පුණ්‍ය ප්‍රවාහයේ කුසල ප්‍රවාහය ඒ වගේම ආර්ය ශ්‍රාවකයා මහා සංඝ රත්නය පිළිබඳ අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවද? යාරි සංඝ රත්නයේ කෙරෙහි තිබෙනා වූ අචල ප්‍රසාදේ තමයි ඒ ශ්‍රාවකයාට තිබෙනා වූ සැපගෙන තුන් සැපගෙන දෙන තුන්වැනි පුණ්‍ය ප්‍රවාහයේ කුසල ප්‍රවාහය. ඒ වගේම ඒ ශ්‍රාවකයා අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවද? ඒක තමයි ඒ ශ්‍රාවකයාට තිබෙනා වූ හතරවැනි පුණ්‍ය ප්‍රවාහය කුසල ප්‍රවාහය කියන භාගතුන් වහන්සේ වදාළතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට සම්පූර්ණව තිබෙන මේ සෝතාපට්ටි අංග හතර කියන්නේ තුනුරුවන් පිළිබඳ තියෙන අචල ප්‍රසාදයත් අරියපන්ත සීලයත් කියන මේ අංග හතර ඒ ශ්‍රාවකයාට සතගෙන දෙන පුණ්‍ය නදී නැත්නම් කුසල ප්‍රවාහ හතරක් වෙනවායි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් කවුද අනාථ පින්ඩික සිටුමා විසාකා මහෝපාසිකා වාගේ ගිහි ශ්‍රාවකාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි තිබිච්ච අසල ප්‍රසාදය නිසා ඒ වගේ මේ ඇගේ තිබිච්ච පිරිසිදු සීලය නිසා ඉතින් මේ ජීවිතයේ තුලම බොහෝ කුසල් සිද්ධ කරගත්තානේ අන්න ඒකයි සඳහන් කළේ තුනුරුවන් කෙරෙහි තිබෙන අතල ප්‍රසාදේ නිසා එයගේ සිත් අකුසලයකට අකුසලයේ කියන්නේ අපායগামী අකුසලයක් කොහොමදක් කෙරෙන්නේ නැහැ එයා ඉතින් වඩ වඩා කුසල ධර්මයන් දියුණු කරගන්නවා තුනුරුවන් මුල් කරගෙන මේ තියෙන අසල ප්‍රසාදයේ හේතුවෙන් කියන එක එකයි ඒ සෝතාපට්ඨියන් හතර ඇති කර ගැනීම මේ ආර්ය ශ්‍රාවකීන්ට මහා පුණ්‍ය නදී හතරක් පුණ්‍ය ප්‍රවාහ හතරක් කුසල ප්‍රවාහ හතරක් ඇටියට භාගතුන් වහන්සේ වදාළේ ඊළඟට සඳහන් වෙනවා ဒ ුතියාභිසාන්ද සූත්‍රය නමින් ඊට සමානවම තවත් සූත්‍රයක් ඒකේ වෙනස තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ සෝතාපට්ටි අංග 4 අතරින් හතරවැන්න අරියකාන්ත සීලේනේ. ඒ වෙනුවට ඒ වගේම තවත් අංගයක් තියෙනවා මොකද්ද ත්‍යාගශීලී බවන්න ඒ අංගය තුලක් කරලා දේශනා කරනවා මහන්නේ පුණ්‍ය නදී කුසල නදී හතරක් තියෙනවා සැපගෙන දෙන්නා වූ මොනවද හතර එහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒක තමයි ශ්‍රාවකයාට තියෙන පළමුවැනි සැපගෙන දෙන්නා වූ කුසල ප්‍රවාහය පුණ්‍ය නදිය. ඊළඟට ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒක එකක් ඒ ශ්‍රාවකයාට තිබෙන්නා වූ සැපගෙන දෙන පුණ්‍ය නදී පුණ්‍ය ගංගාවක්. ඒ වගේම හතරවැනි අංගයේ හැටියට වදාරන ආර්ය ශ්‍රාවකය මසුරු මලින් තොර සිතින් යුක්තව ගිහිගේ පාසය කරනවා. කියන්නේ තින් Tamanට දෙන්න පුළුවන් සෑම දෙයක්ම අතහැරලා දන් දෙන්න අසෝදාගෙන කියන්නේ දන් දෙන්න හැම වෙලෙම නිරන්තරයෙන් සෝදානමින් ඉල්ලන්නට සුදුස්සෙක්ව වාසය කරනවා. මෙන්න මේක හතරවැනි පුණ්‍ය නදියයි කුසල නදියයි කියලා භාගතුන් වහන්සේ මේ දේශනාවේ වදාලා. එතකොට සෝතාපට්ඨියංග හතර හැටියට තුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයයි අරියකන්ද සීලය ගන්න පුළුවන් ඊළඟට ඒ වෙනුවට ත්‍යාග සීලී බව ගන්න පුළුවන් ඔකේ ක්‍රම දෙකටම එක හරියනවා ඊළඟට තවත් සූත්‍රයක් සඳහන් වෙනවා තතියාවිසන්ද සූත්‍රය නමින් භාගතුන් වහන්සේ එහිදී වදාරනවා මහණෙනි සැපගෙන දෙන්නා වූ පුණ්‍ය නදී කුසල නදී හතරක් තියෙනවා මොනවද මෙහිදී ආර්ය ශ්‍රාවක බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒ වගේම මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා ඒක එකක් ඒ ශ්‍රාවකයාට පුණ්‍ය නදී කුසල නදී බවට පත් වෙනවා ඒ වගේම මේ ශ්‍රාවක ආර්ය ශ්‍රාවකයා පඤ්ඤවා හෝති උද්‍යත්තගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා කියලා සඳහන් කරන ආර්ය ශ්‍රාවකයා කලකිරීම පිණිස හේතු වෙන මනමින් දුක් ක්ෂය කිරීම සඳහා හේතු වෙන උද්‍යත්තගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙනවා අන්න ඒකේ ආර්ය ශ්‍රාවකයාට සැපගෙන දෙන්නා වූ හතරවැනි පුණ්‍ය නදියයි කුසල නදියයි කියලා භාගතුන් වහන්සේ වදාලා. එතකොට මොකද්ද මේ සඳහන් කළේ? කලකිරීම පිණිස හේතු වෙන මනමින් දුක්ෂය කිරීම සඳහා වන්නා වූ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් යුක්ත වෙන උදයත්ත ගාමිනී ප්‍රඥාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයක් දක්නා නුවණයි විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වෙනවා හේතුඵල වශයෙන් හේතුන් නිසා සංස්කාර ධර්ම හට ගන්න හැටිත් සංස්කාර ධර්මයන්ගේ අභාවයක් දක්නා නුවණින් යුක්ත වෙනවා. කොහොමද මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයක් දකින්නේ? ඒකම තමයි සමුදේවය වශයෙන් කියන්නේ. තෝකම තමයි කොහොමද ඒක දැකිය යුත්තේ. මේ ඥානයේ පිළිබඳව විසුද්ධි මාර්ගයේහි විස්තර වශයෙන් සඳහන් කරනවා සම 50 ආකාරයකින් මේ හට ගැනීමත් අභාවයත් දකින්නට ඕනේ කියන එක. ඉතින් ඒක නිසා ඒක විස්තර වශයෙන් දැනගන්න ඕනේ දැන්. ඇතිවීම නැතිවීම කියුවාම <clears throat> සාමාන්‍යයෙන් ඕකෙන් කෙනෙක් බිඳි බිඳි යනවායි නැති වෙවි යනවායි කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කිව්වාටම ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් ඒක නිසා තමයි ඒක විදර්ශනා ඥානය ඥානයක් වශයෙන් ඒක ඇති වෙනකොට පැහැදිලි දැකීමක් එක්ක මේ හට ගැනීමත් බිඳියාම දකින්නට ඕන. ඒක 50 ආකාරයෙන් විස්තර කරන්නේ කොහොමද? ස්කන්ධ පහට බෙදලා. <clears throat> රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පහ අනුව එක එකක් විස්තර කරනවා. රූපස්කන්ධය ගත්තහම පඨවි ආකෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුනොත් ඒ මහා භූත හතරෙන් හැදිච්ච අවශේෂ රූප තියෙනවා නිපාදාය රූප වශයෙන් ගන්න සු 20ක් 24ක් ඒ සියල්ලම එතකොට මහා භූත හතරයි පාදාය රූප 24යි සියල්ල රූපස්කන්ධයයි ඒ රූපස්කන්ධේ හට ගැනීමේ හේතු සලකා ගන්නට ඕන ඉතින් ඒ හේතු කියන්නේ මේ අතීත හේතු හා වර්තමාන හේතු කියන දෙආකාරයෙන් සලකන්න පුළුවන් අතීත හේතු ගත්තාම අවිද්‍යාව පටිච්ච සමුප්පාදයේ මේ හැම ප්‍රත්‍යක් සඳහාම බලපාන මූලික හේතුවක් වෙනවනේ. එතකොට රූපස්කන්ධයේ නැවත නැවත හට ගන්නත් අවිද්‍යාව ප්‍රධාන හේතුවක් වෙනවා. ඊළඟට අවිද්‍යාව ගන්නකොට අනිවාර්යයෙන්ම ගන්න ඕන තණ්හාව ගන්න ඕන. අන්න එතකොට රූපස්කන්ධයේ හට ගැනීම සඳහා අතීත හේතුවක් වශයෙන් තණ්හාවත් විකාශ වෙනවා. ඊළඟට අන් කර්ම. කර්මත් අතීත හේතුවක් වශයෙන් ඉදිරිපත් වෙනවා. දැන් අපේ ජීවිතවල රූපස්කන්ධේ හටගන්න පුරාණ හේතු වශයෙන් මෙන්න මේ හේතු තමයි ප්‍රධාන වශයෙන් මූලික වෙලා තියෙන්නේ. පුරාණ ජීවිතවල අවිද්‍යාව තිබිච්ච නිසා, තණ්හාව තිබිච්ච නිසා, කර්ම රැස් වෙලා තිබිච්ච නිසා තමයි අපිට මව්කුස ප්‍රතිසන්දියක් ලබනකොට රූප කලාප හට ගන්න මූලික වුණේ. ඉතින් ඒ අවිද්‍යාව, තණ්හා, කර්ම මුල් වෙලා ඒ හේතු සකස් වීමෙන් තමයි තාමත් මේ පැවැත්ම දිගටම යන්නේ. එතකොට දැන් මේ ජීවිතයේ ඇති වෙන අවිද්‍යාව, තණ්හා, කර්ම ඊළඟ ජීවිතයේ රූපය හට ගැනීම සඳහා අපට හේතු. අන්න ඒකයි මේ අතීත හේතු කියලා කිව්වේ. එතකොට අතීත හේතු වශයෙන් මෙන්න මේ හේතු තුන ප්‍රධාන කොට ගන්න ඕන අවිද්‍යා, තණ්හා, කර්ම. ඊළඟට වර්තමාන හේතු වශයෙන් ප්‍රධාන වෙන්නේ මොකක්ද? ආහාර. කබලින්කාර ආහාර. ආනතකොට ආහාරේ වර්තමාන හේතු වෙනවා. මේ ඔක්කොම රූපස්කන්ධේ හට ගැනීම සඳහා හේතු වන ප්‍රත්‍යයක්. අතීත වශයෙන් තුනක් ගන්නවා වර්තමාන වශයෙන් ආහාර හේතුව ගන්න. එතකොට මෙන්න මේ හේතුව නිසා රූපේ හට ගැනීම සිද්ධ වෙන ආකාරය නුවණින් දකින්නට ඕන. ඒකත් ඒ දැකීම දෙආකාර වෙනවා. දැකීම දෙආකාර වෙනවා කියලා කිව්වේ අවිද්‍යා තණ්හා කර්මාදී හේතු වලින් කෙරෙන්නේ මේ සම්තති සම්තති කියන්නේ පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යන අපි පටිච්ච සමුප්පාදයන්ව කතා කරන්නේ එතකොට රූපයේ පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ අවිද්‍යා තණ්හා කර්මාදී හේතුන් බලපානවා ඊළඟට රූපේහි තියෙනවා ෂණික හට ගැනීමකුත් තියෙනවා පරම්පරා වශයෙන් ඉදිරියට හට ගැනීමක් තියෙනවා කියන්නේ දැන් දැනට අපේ සිත්වල තියෙන අවිද්‍යා තණ්හා කර්ම කියන හේතු තියෙන තාක්කල් අපි කැමති වුණත් අකමැති වුණත් ඉදිරියට කියන්නේ මතු ප්‍රතිසන්දියක් වෙනකොට රූප හට ගැනීමේ හේතු අපි තුල තියෙනවා. තේරෙනවද? මේ මොහොතේ ශනිකව මරණයටපත් උනත් අවිද්‍යා තණ්හා කර්ම సంతානයේ හිතිබෙන නිසා ආඥාන ගලන් රූපයක් හට ගන්නවා. තේරෙනවද? රූපයක් හට නොගෙන පවතින්නේ අරූප සමාපatti තිබුණොත් විතරයි. නැත්නම් පිරිනවන රහතන් වහන්සේ නමක් වෙන්න ඕන. එහෙම නැති වුණොත් මරණයටපත් වෙන අනිත් සෑම දෙනාටම මේ කියන හේතු තියෙන තාක්කල් අවිද්‍යා තණ්හා කර්ම තියෙන තාක්කල් මේ මොහොතේ මරණයටපත් වුණු ඊළඟ ඇසිල්ලේ රූපයක් හට ගන්නවා. එතකොට ඒ හට ගැනීම මේ පරම්පරා වශයෙන් සිද්ධ වෙන හට ගැනීමයි. මෙතනින් මරණයේදී සියල්ල සිඳී සිඳී යන්නේ නැතුව ඒ කියන්නේ මරණයටපත් වෙනකොට මේ රූපය බිඳී යන්න පුළුවන්. නමුත් අර හේතු ඵල වශයෙන් සිද්ධ වෙන මේ සන්තතියේ පැවැත්ම අවසන් වෙන්නේ නැහැ මොකද අවිද්‍යාව තණ්හා කර්ම හේතු තියෙන නිසා. ඉතින් එතකොට අනිත් වගේ પરම්පරාව වශයෙන් හට ගැනීමත් සිද්ධ වෙනවා. ඊළඟට ෂණික වශයෙන් රූපේ හට ගැනීමත් සලකන්නට ඕන. ඒ කියන්නේ දැන් බලන්නකෝ මේ මොකද කියන්නේ ෂණික වශයෙන් හට ගැනීමයි කියලා කියන්නේ ඔන්න හිතේ දුකක් දුම්නසක් ඇති වුණොත් එහෙම මූණ මලානික වෙලා ශරීරය අප්‍රාණික වෙලා හැම වෙන්න පුළුවන් නේ. හදිසියෙ බයක් ඇති වුණා. ඇති ගැනීමක් ඇති වුණා. දැන් කවුරුගේ දවසක මෑන් කෙනෙක් සඳහන් කළා එවැනිට ඒ වගේ වෙච්ච ගැද්දියක් දවසක් ගෙදර පිටිපස්සේ දොර අරිනකොට බල්ලක් දුරන වුණයි රාත්‍රියේ එකපාර බලනකොට මේ පිටිපස්සේ දොර ළඟ ණයෙක් ඉන්නවලු වෙනේ කරගෙන මේ මෑනියන් කෑ ගහගෙන මොකද ප්‍රෙෂර් එකක් වැඩි වුණායි කියලා අන්න බලන්න. එතකොට අර හිතේ ඇති වෙච්ච බය නිසා මොකද වුනේ? ප්‍රෙෂර් එක වැඩි වුණා කියන්නේ සම්පූර්ණ ශරීර රූප කලාප ආදී වෙනස් තත්ත්වයකට පත් වෙනවා. තියන්න එතන තියෙනවා ෂණික හට ගැනීම. රූපේ. එතකොට සම්පති වශයෙන් පරම්පරා වශයෙන් හට ගැනීම තමයි ප්‍රතිසන්දියත් එක්ක සිද්ධ වෙලා දිගින් දිගට මේ කර්මජ රූප හැදෙමින් ඉදිරියට යන්න තියෙන ශක්තිය ඒ සන්තතිය පැවැත්ම වශයෙන් සිද්ධ වෙන්නේ. ඊළඟට අර වගේ ශනික රූප හට ගැනීම වෙන්න පුළුවන්. ඒවා බොහෝලාට චිත්තජ රූප වශයෙන්, මුතුජ රූප වශයෙන්, ආහාරජ රූප වශයෙන් මේ වගේ වෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ අපත්‍ය ආහාරයක් මොකක් හරි වසත් පිසක් හරි ආහාරයට ගන්නොත් ශනිකව ඒක ශරීරගත වෙලා ඒ විසට අනුව මොකක් හරි ප්‍රතික්‍රියාවක් ශරීරය තුළ සිද්ධ වෙන්න පුළුවන්. මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ හටගන්නන රූප ෂණික වශයෙන් හටගන්න අයවා. ඒක නිසා දැන් රූප හට ගැනීමෙහිදී මොන විදිහට පරම්පරා වශයෙන් හට ගන්න පුළුවන් අවිද්‍යාව තණ්හා කර්ම හේතු කරගෙන ඊළඟට ෂණිකවත් රූපේ හට ගැනීම සිද්ධ වෙනවා. දවස් ගානක් තිස්සේ ආහාරයක් නැතුව ලාන්ත වෙලා හිටපු මිනිස්සුෙකුට මම හිතන්නේ මේ මේ මිනිස්යාට සත්‍යයක් නේ ගෝගෝස් ටිකක් දිය කරලා බෙව්වත් මේ මිනිස්සු නැගිටින්න පුළුවන්. සේලයින් ටිකක් දුන්නත් මේ මිනිස්සු ඊළඟට පානවත් වෙන්න පුළුවන්. අන්නේ ශනික රූපේ හට ගැනීම. ඉතින් අන්නේ විදිහට සම්පති වශයෙන් හා ශනික වශයෙන් කියන දෙආකාරයෙන් රූපේ හට ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට යෝගාචරය විසින් රූප හට ගන්නා මොහොතෙහි හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕන. එතකොට පස් ආකාරයකින් මේ සමුදය කියන එක රූපේ සමුදය කියන එක දකින්න ඕනේ. අතීත හේතු වශයෙන් අවිද්‍යාව නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕනේ. තණ්හාව නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕනේ. කර්මය නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕනේ. ඒකට අතීත හේතු තුනයි. වර්තමාන හේතු වශයෙන් ආහාරය නිසා රූපේ හට ගන්න හැටි දකින්න ඕනේ. ආහාරය නිසා රූපේ හට ගන්න හැටි ගන්නකොට චිත්තය නිසා ඍතුව නිසා රූප හට ගැනීමත් ඒකට සංග්‍රහ වෙනවා. ඊළඟට රූප හට ගන්න ආශ්‍රණයෙහි හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕන. මෙන්න මේ විදිහට රූප හට ගන්න කියලා නිරන්තරයෙන් රූපයන්ගේ හට ගැනීම දකින්න ඕන. එතකොට ආකාර පහක් තියෙනවා සමුදේ දැකීම සඳහා. ඒ විදිහටම වයත් දකින්න ඕන. වය කියන්නේ අභාවයත් දකින්න ඕන. ඒ අභාවයත් පරම්පරා වශයෙන් සිද්ධ වෙන සම්තතියේ අභාවය සහ ශනිකව සිද්ධ වෙන රූපේ අභාවය බිඳියම් කියන දෙආකාරයක දකින්න ඕනේ. සම්පති වශයෙන් දකින්නේ අර කියපු කාරණාම අවිද්‍යාව නැති වුණොත් මතුවට රූපයක් නැහැ කියලා අවිද්‍යාව අභාවයෙන් රූපය අභාවයටපත් වෙන ආකාරය දකිනවා. ඊළඟට තෘෂ්ණාව නැති වුණොත් මතුවට රූපයක් හටගන්නේ නැහැ. අන්න එතකොට තෘෂ්ණාව නැත්තම් රූපයක් නැහැ කියන එක දකින්න ඕන. කර්ම ප්‍රහාණය වුණොත් මතුවට රූපයක් හටගන්න විදිහක් නැහැ කියලා කර්ම ප්‍රහාණයෙන් සිද්ධ වෙන රූපය අභාවේ දකින්න ඕන. එතකොට ඒ විදිහට සම්තති අභාවයේ හේතු තුනක් අභාවයටපත් වීමෙන් සිද්ධ වෙන ආකාරය දකින්න ඕනේ. ඊළඟට <clears throat> ආහාරය නැත්තම් රූපේ බිඳී යනවා. අන්න එකක් දකින්න. ඊළඟට බිඳී යන ෂණේහි බිඳී යෑමේ ලක්ෂණය දකින්න ඕනේ. රූප කියලා කියන්නේ නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ධර්මයේ කියලා දකින්න ඕන. ඔය විදිහට රූපයේ සමුදය ආකාර පහකින් දකින්න ඕන. ඒ ආකාර පහට අනුව නිරෝධයක් දකින්න ඕන සම්පති හා ක්ෂණික වශයෙන් සිද්ධ වෙන රූපේහි නිරෝධය. එතකොට මේ පටිච්ච සමුප්පාදයෙන් විස්තර කරන්නේ අර සම්පති නිරෝධයයි. ඒ තුළම අපි ක්ෂණික නිරෝධය වෙන ආකාරය සලකා ගන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ ඇති වෙනවා නැති වෙනවා දකින්නයි කිව්වහම ඔය දෙආකාරයෙන් දැකීම සම්පූර්ණ වෙන්නට ඕන. සම්පති වශයෙන් රූපේ හට ගැනීම පටිච්ච සමුප්පාදයට අනුව දකින්න ඕන. ඊළඟට සම්දති වශයෙන් රූපෙහි අභාවයත් පටිච්චසමුපාදයට අනුව නිරෝධය දකින්නට ඕන. ඊළඟට රූපේ ෂණික ඇතිවීමත් ෂණික නැතිවීමත් දකින්නට ඕන. මේ සියල්ලෙහිම ඇතිවීමේ ලක්ෂණය සහ නැතිවීමේ ලක්ෂණය දකින්න ඕන. අනිතකොට රූපස්කන්ධය සම්බන්ධයෙන් සමුදේ හා වය දකිනකොට ආකාර 10ක් සම්පූර්ණ වෙන්නට ඕන. ඊළඟට වේදනාස්කන්ධය ගත්තාම වේදනාස්කන්ධයත් ඒ විදිහයි. වේදනාස්කන්ධයේත් සන්තති වශයෙන් හට ගැනීම වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන තණ්හා මුල් කරගෙන කර්ම මුල් කරගෙන. එතකොට වේදනා පරම්පරාව වශයෙන් අපට මේ ජීවිතයේ සැප දුක් වේදනා අත්විඳී මුරුම් වෙන්න හේතුනේ පුරාණ ජීවිතවල අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ මූලික හේතුන් නිසායි. ඊළඟට ඒ හේතුන් තිබ්බත් මේ ජීවිතයේ සිද්ධ වෙන ස්පර්ශයට අනුව තමයි සැප දුක් උපේක්ෂා වේදනා හටගන්නේ ස්පර්ශයක් නැතුව වේදනා හට ගැනීමක් නැහැ. ඒක නිසා වර්තමාන හේතුව තමයි වේදනා හටගන්න ස්පර්ශය. අතීත හේතු අවිද්‍යා තණ්හා කල්. වර්තමාන හේතුව ස්පර්ශය. එතකොට මෙන්න මේ හේතු සමුදායන් නිසා සන්තති වශයෙන් හා ශනික වශයෙන් වේදනාවන්ගේ හට ගැනීම දකින්න. ඊළඟට වේදනා හට ගන්නා මොහොතෙහි හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕනේ. අභාවයත් ওই විදිහයි. අවිද්‍යාව, තණ්හා, කර්ම අභාවයට යෑමෙන් මතුවට වේදනා ස්කන්ධෙහි සිද්ධ වෙන නිරෝධය දකින්න ඕන. ඊළඟට ස්පර්ශයෙන් බිඳී යනකොට මොහොතක් මොහොතක් පාසා වේදනා බිඳී යන බව දකින්න ඕන. ඊළඟට ඒ නිරෝධ ලක්ෂණේ නැතිවීමේ ලක්ෂණේ දකින්න ඕන ඒ දෙආකාරයට. ඒ විදිහමයි සංඥා ස්කන්ධයත්. සංඥා ස්කන්ධයේ වෙනසක් නැහැ. සන්තති වශයෙන් හට ගැනීම සිද්ධ වෙන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම දුක විදිහට. සංඥා හටගන්නේ ස්පර්ශය සිද්ධ වෙන මොහොතේ. ඊළඟට ඒ හටගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණය දකින්න සමුදේ පැත්තට පාන. අභාවයත් ඒ විද්‍යයි. අවිද්‍යා තණ්හා කර්ම නිරෝධය සංඥා විරුද්ධ වෙනවා. ඊළඟට ස්පර්ශයේ බිඳී යනකොට ශනික වාසේ සංඥා බිඳී යනවා. ඒ බිඳී යන මොහොතේ බිඳී යෑමේ නැතිවීමේ ලක්ෂණය දකින්න ඕනේ. අනිතකොට y පැත්තට 5යි 10යි. 10යි 10යි 10යි 10 වටුණක් එතකොට 30යි. ඊළඟට සංස්කාර ස්කන්ධේ චේතනාදී අවශේෂ චෛතසික හට ගැනීමත් ඒකත් ඒ විදිහයි. සංතති වශයෙන් හටගන්නේ අවිද්‍යා, තණ්හා, කර්ම හේතුවෙන්. ඊළඟට ෂණික වශයෙන් මේ මොහොතේ ස්පර්ශය නිසා චේතනාදී සංස්කාර ධර්ම හට ගන්නවා. ළඟට හට ගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණේ දකින්න ඕන. ඒක සමුදේ පැත්තට පහයි. ඒකම වය පැත්තට අවිද්‍යාව, තණ්හා, කර්ම නැත්තම් චේතනාදී සංස්කාර ධර්මත් අභාවයට යන බව දකින්න ඕන. ඊළඟට ස්පර්ශයේ බිඳී යනකොට ඒ ඒ මොහොතේ හට ගන්නා චේතනාදී සංස්කාර බිඳී යන ආකාරය දකින්න ඕන. ඊළඟට ඒ බිඳී යන මොහොතේ නිරෝධ ලක්ෂණය දකින්න ඕනේ. ඔක්කොම නිරුද්ධ වෙන ස්වභාවයේ ධර්මයේ කියලා දකින්න ඕනේ. එතකොට එතනත් 10යි 40යි. ඊළඟට විඥානස්කන්ධයත් මේ විදිහට දකින්න ඕන සමුදය සඳහා විඥානස්කන්ධය හට ගන්න මුල් වෙන්නේ අවිද්‍යාව, තණ්හා, කර්ම කියන හේතු. වර්තමාන මොහොතේ නම් නාම රූප දෙක නිසා තමයි විඥානය හටගන්නේ. හටගන්නා මොහොතේ හට ගැනීමේ ලක්ෂණය දකින්න ඕනේ. ඊළඟට අභාවයේ Nirodhe දකිනකොට අවිද්‍යාව, තණ්හා, කර්ම නැත්තම් විඥානයත් අභාවයට යන බව දකින්න ඊළඟට නාම රූප බිඳී යන මොහොතෙහි විඥානයත් නිරුද්ධ වෙනවායි කියලා ෂණික වශයෙන් සිද්ධ වෙන Nirodhaයක් දකින්න ඕනේ. ඊට බිඳී යන මොහොතේ Nirodha ලක්ෂණය නැතිවීමේ ලක්ෂණය දකින්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මේ සංස්කාර පිළිබඳ හට ගැනීම අභාවයක් කියන එක දැකිය යුතු වෙන්නේ. ඒ විදිහට දකිනවා නම් අන්න උද්‍යත්තගාමිනී ප්‍රඥාව කියලා කිව්වේ ඒ විදිහට සංස්කාර ධර්මයන්ගේ සමුදයත් අභාවයත් දැකීමයි. හොඳ පටිච්ච සමුපාදයට අනුව සම්පති වශයෙන් හා ශනික වශයෙන් සිද්ධ වෙන නිෂ්කන්ධයන්ගේ හට ගැනීමත් විඳියාමත් කියන එක. ආර්ය ශ්‍රාවකයා ඒ විදිහට නොනින් දකිනවා නම් මේ සංස්කාර පිළිබඳ කලකිරීම තමයි බහුල වෙන්නේ. මේ විදිහේ දර්ශනා ඥානයක් දිනු කරනවා නම් ඒක තමයි මේ ශ්‍රාවකයාගේ හතරවැනි මහා පුණ්‍ය ප්‍රවාහය. කුසල ප්‍රවාහය ප්‍රවාහය වෙන්නේ. දැන් ඒක වේලාම සූත්‍රයේ සඳහන් කරනවා අනිත් කුසල් ගැන ඔක්කොම කියාගෙන කියාගෙන ඇවිල්ලා අන්තිමට කියන්නේ විදර්ශනා නුවණ ගැනයි. ඒ කියන්නේ වේලාම බ්‍රහ්මණය දීප දාන ගැන කියනවනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුමාට මේ ලාංසෝත්‍රය මතක් කළා. සැල්ලා අනාථපිණ්ඩික සිටුමා භාග්‍යතුන් වහන්සේව හමු වෙන්න ආපු වෙලාවක අහනවා "ඉතිතුමනි ඔබ තාමත් ගෙදර දන් දෙනවද කියලා?" ඉතින් අටකතාවේ කියන ඔය දන් දෙනවද කියලා ඇහුවේ මේ භික්ෂුන් වහන්සේලාට දෙන දාන සම්බන්ධයෙන් නෙමෙයි දුගී මගේ යාචකාදීන්ට දෙන දානි ගැන ඔය ඇහුවේ කියලා කියනවා. මොකද අර සිටුතුමාට කාලෙකදී ආර්ථික වශයෙන් යම් යම් මේ අපහසුතා ඇති වෙච්ච කාලයක් ආවනේ. ඒ ඉතින් සිටුතුමා බොහෝ පින් දහම් කරනකොට ණයගත්තු මිනිස්සු ණය දෙවන්නේ නැහැ. සිටුතුමා ඉතින් පස්සෙන් ගලවන්න යන්නේ නැහැ. එතකොට මොකද උනේ සිටුතුමාට ආදායම් එන මාර්ග ගොඩක් අඩු වුණා. නමුත් දන් දෙන ඒවා, පින් දහම් කරන ඒවා ඒවයි අඩුවකුත් නැහැ. අතින් මේ ඒක නිසා අර මගේ මගේ ආශක ආදීන්ට පෙර වගේ බොහොම මොකද කියන්නේ හොඳින් දන් දෙන්න අපහසු වුණා කියලා ඒ සඳහන් කරන්නේ. සිටුතුමා ඉඳන් කියනවා දන් දීම නවත්තලා නැහැ. කොහොම හරි කාඩියෝ දීපති හරි මිනිසුන්ට දෙනවයි කියලා. ඉතින් ඒක වික්ෂුන්ට දීපු දාණය නෙමෙයි මේ දුගී මගී ආචක ආදීන්ට දීපු දාණය ගැනයි කියන්නේ. ඉතින් එතුමා අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ වුණෙත් ඒ නිසානේ. දුගී මගී යාචක ආදීන් බොහෝ දන් දීපු නිසානේ අනාථයන්ට අසරණයන්ට දාන දීපු නින්දානේ ඉතින් ඒ දාන ගැනයි කියලා කියනවා ඉතින් භාගතුන් වහන්සේ මේ වෙලාවේදී නම් කියනවා මේ සිටුතුමනි පුරාණේ වේලාම නමින් බ්‍රාහ්මණයෙක් හිටියා අතින් මේ බ්‍රාහ්මණයා මහා යාගයක් කළා එතන යාගය කියලා කියන්නේ විශාල පරිත්‍යාගයක් කියන එක අතහැරීමක් දානයක් කළා අතින් ඒ ඒලාම බ්‍රාහ්මණයාට තමන්ගේකින් මෝපිය පරම්පරාවෙන් හිමි වෙච්ච විශාල ධනස්කන්ධයක් තිබුණා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත විශාල ධනස්කන්ධයක් තිබුණා. ඉතින් ඒ වේලාම බ්‍රාහ්මණයා මොකද කළේ? ඒ වගේ ආකාරයෙන් 84000 බැගින් සෝදානම් කළා. රත්තරම් පාත්‍ර 84000 ඒවැ අමුරම් පුරවල සමහර ඒවැ රිදී පාත්‍ර 84000 ඒවැ රත්තරම් පුරවල ওই විදිහට හැම එකම 84000 බැගින් ඊළඟට අලියතුන් 84000යි ඊළඟට රන් ආභරණ ආදී දාපු ආශ්‍රය 84000යි ඊළඟට එළදෙන්නු 84000යි යොම ඊළඟට ආභරණ ආභරණ පලම් ධර්ම කාන්තාව 84000යි ඉතින් මොන විදිහට හැම දෙයක්ම 84000 බැගින් සූදානම් කරලා මහා දානියක් දුන්නා ආහාර පාන ආදිය ගඟ ගලන්නවා වගේ කියලා කියනවා මේ යාගයේදී. ඉතින් මේ වගේ මහා දානයක් දීන් දුන්නත් ඒ වේලාම බ්‍රාහ්මණයාගේ දානේ මහත්ඵල මහානිසංස කරන්ඩ සුදුසු ප්‍රතිග්‍රාහකයෙක් ලැබුණ නැහැ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ තෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා අඩුම ගානේ සෝවාන් වෙච්ච කෙනෙක්වත් ඒ දානේ පිළිගන්න පැමිණියේ නැහැ. මොකද ඒකට හේතුව මේ වේලාම් බ්‍රාහ්මණතුමා තුමා මේ දාන දුන්නේ අබුද්ධෝත්පාද කාලේ. ඇති. ඒක නිසා ඉතින් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කිසි කෙනෙක් පැමිණියේ නැහැ. පැමිණෙන්න විදිහක් නැහැ. ළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමක්වත් ඒක දන් හැන්දක්වත් පිළිගන්න ඒ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ. ඉතින් මේ දානීය මහත්ඵල මහානිසංස වුණා කියලා කියන්නේ ඒ වේලාම් බ්‍රාහ්මණතුමාගේ අත්හැරීමේ චේතනාව මතයි කියන. ඉතින් තවදුරටත් සඳහන් කළා සිටුතුමනි ඔබට හිතෙන්න පුළුවන් මේ වේලාම් බ්‍රාහ්මණතුමා කියන්නේ වෙන කවුරු හරි වෙන්නේ නැtei කියලා. නමුත් එසේ නොසිතිය යුතුයි. මේ දාන දෙන්නේ කවුරුවා කවුරුවත් නෙමෙයි තමන් වහන්සේමයි. පෙර ආත්ම භාවයේදී බෝසත් ජීවිතයේදී තමන් වහන්සේම තමයි මේ මහා දානේ දුන්නේ කියලා. එහෙම සඳහන් කරලා වදාලා ඒ වේලාම බ්‍රාහ්මණතුමා දුන්නා වූ මහා දාණයට වඩා ඒක සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵල මහානිසංසදායක වෙනවා. ඉතින් අර භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ සිටුතුමාට කිසි විදිහකින්වත් පසුතැවෙන්න කාරණයක් නැහැ. දුකී මගී ආචකාදී ඉදින් කාඩි හොදී බතු දුන්නත් මොකද සිටුතුමාගේ දම් පිළිගන්න ඕන හැටි ආර්යයන් වහන්සේලා ඉන්නවානේ. බුදුරජාණන් වහන්සේටත් ඒක ලැබෙනවානේ. ඒක නිසා සිටුතුමාට කාඩි හොදී බතු දුන්නත් ඊට පර වඩා මහත් කල මහානිසංසදායක කුසලයක් කරගන්න අවස්ථාව ලැබී තියෙන මොකද සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය අර වේලාම් බ්‍රහ්මණතුමාගේ 84000 දෙකින් දුන්නා මහා යාගයේ තරම් කියන්නේ ඒ මහා යාගයට වඩා සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා ඊළඟට සෝවාන් ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක සකදාගාමී ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා සකදාගාමි ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක අනාගාමි ආර්යයන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. ඊළඟට අනාගාමි ආර්යයන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක මහරහතන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. මහරහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය වටිනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් දෙන දාණයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණය වටිනවා. ඊළඟට ඒ දාණයටත් වඩා වටිනවා සතර දිනෙක වඩින මහා සංඝ රත්නයේ විශේෂී විහාරයක් කරවා පූජා කරනවා නම් කියලා ඔන්න ওই විදිහට දානමය පින්කම් ගැන සඳහන් කළා. ඊළඟට වදාලා ඊට වඩා වටිනවා. ඒ කියන්නේ සතර දින වලින් මහා සංඝරත්නයට විහාරයක් කරවා පූජා කරනවට වඩා වටිනවා. පහන් සිතින් යුක්ත බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ සරණ යනවා. එතකොට තුනුරුවන් සරණ යන්නේ කර ඔක්කොම දානමය කුසල් වලට වඩා ආනිසංසදායකයි. <clears throat> ඊට වඩා ආනිසංසදායකයි කියලා වදාලා තිසරණෙහි පිහිටා පංචශීලයත් ආරක්ෂා කරනවා. ඊළඟට ඊටත් වඩා ආනිසංසදායකයි කියලා වදාලා තිසරණේ හිසිකා පංචශීලයේ රකිමින් කියන්නේ ලැබෙනගෙන් කිරි ටිකක් දෝන තරම් කිරි පීරක් දෝන තරම් මොහොතක් මෛත්‍රී චිත්ත සමාධියෙන් යුක්ත වෙනවා. ඊටත් වඩා ආනිසංසදායකයි කියලා වදාලා අසුරක් ගන්න තැන සැන මේ අනිත්‍ය සංඥාව වඩනවා. මේ ජීවිත මේ කියන විදිහට සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයක් දකිනවා නම් එක මොහොතක් අර සියලුම දාන සීල ආදී ඊළඟට සමත භාවනා ආදී අවශේෂ ඔක්කොම කුසල් වලට වඩා අර සංස්කාර ධර්මයන්ගේ සමුලියත් අභාවයන් දකින දර්ශනා භාවනාමය කුසලේ ආනිසංසදායකයි කියලා අදාළ. ඉතින් අන්න ඒකම තමයි මෙතනදීත් වදාගන්නේ. ඒ අංගයේ තියෙනා වූ නැත්නම් ඒ ප්‍රඥාව තිබෙනා වූ ආර්ය ශ්‍රාවකයාට මේ උද්‍යතගාමිනී ප්‍රඥාව මහා පුණ්‍ය නදියක්. මහා කුසල ප්‍රවාහයක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක වටිනා දෙයක්. මොකද ඒකට හේතුව දැන් කල්යාණ පුතග්ජනේ මේ කියන ඥානය දිනු කරගන්නවායි කියලා කියන්නේ ඒ ශ්‍රාවකයාට හේතු සම්පත් තියෙනවා නම් මරණ මංජකේ සමහරලාවට සෝවාන් ඵලයට උනත්පත් වෙන්නේ ඒක කාරණයක් වෙන්න පුළුවන්. දැන් අවශේෂ දාන සීල සමත භාවනා ආදී කුසල ධර්මයන් දිනු කර ගැනීම අවශ්‍යයි. නමුත් මාර්ගඥාන ඵලඥාන ලැබෙන්නේ අනිවාර්යෙන් මේ කියන විදිහේ හේතුන් නිසා සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් හේතුන්ගේ අභාවයෙන් සංස්කාර ධර්මයන්ගේ අභාවයක් දකින විදර්ශනා ඥානයමයි. ඉතින් අන්න ඒක නිසා ඒක විශාල පුණ්‍ය නදියක් කුසල ප්‍රවාහයක් බවට පත් වෙනවා. මේ කියන විදිහේ සංස්කාර ධර්මයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින අනුවර පුරුදු පුහුණු කර ගැනීම. ඊළඟට වදාලා දේවපද සූත්‍රයේ නමින් චත්තාරිමානි භික්කවේ දේවානං දේව පදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියෝදාතානං සත්තානං පරියෝදතනාය මහණෙනි අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු වීම සඳහාත් ඊළඟට බබලීමක් නැති සත්වයන්ගේ බබලීම සඳහා හේතු වෙන දෙවියන්ට අයත් වූ දේව පද හතරක් තියෙනවා. මොනවද මේ දේව පද හතර? පළවෙනි එක තමයි මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ වගේම දෙවැනි එක තමයි ධර්ම රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. තුන්වැනි එක ආර්ය සංඝ රත්නය කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. හතරවැනි එක තමයි ආර්ය ශ්‍රාවකයා අරියකන්ත සීලයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ ධර්ම හතර පිරිසිදු නොවූ සත්වයන්ගේ පිරිසිදු බව සඳහා බබලීමක් නැති සත්වයන්ගේ බබලීම සඳහා හේතු වෙන දෙවියන්ට අයත් වූ දේව පද හතරයි කියලා සඳහන් කරනවා. අට කතාවේ ගැන පැහැදිලි කරන්නේ දේව පදානීති දේවාන ඥානේන දේවස්වා ඥානේන අක්ඛන්ත පදානේ කියලා. එතකොට දේවරුන්ගේ ඥානයෙන් ඥානමය වශයෙන් ලබාපු පියවර හතරක් කියන එකයි. ඊළඟට තවදුරටත් සඳහන් කරනවා මේ කියන මේ මෙතන මේ සූත්‍රයේ දේව නමින් අදහස් කරන්නේ විසුද්ධ දේව මේ පිරිසයි කියලා. දේවරුන්වත් වර්ග කරනවනේ දැන් දේව කිව්වහම සම්මුති දේව. සම්මුතියෙන් දේවරුන් හැටියට හඳුන්වන පිරිසක් කියනවා. දැන් රජවරු ආදී සම්මුති දේව ගණී අයයි. දැන් අපේ පොත්පත්වලක් තියෙන පුරාණේ රජුරවන්ට කතා කරන්නේ කොහොමද? දේවයන් වහන්සේ කියන්නේ. කරන. මේගොල්ලෝ සම්මුති දේවායන සමහර රජවරු මේ පරිලෝක ගියන් පස්සේ ඒගොල්ලෝම දේවරුන් හැටියට සලකන මින්නේරි දෙවියෝ වගේම කියලා. ඉතින් ඒගොල්ලෝ සම්මුති දේවයි. ඊළඟට උපපති දේව කියලා කියන්නේ ප්‍රතිසන්දිමය වශයෙන් චාතුම් මහරාජික තාවතිංශ යාම තුසිත නිර්මාණ රති පරිනිම්මිත වසවර්ති ආදී කාමාවචර දිව්‍ය ලෝකවල පහළ වෙන දෙවිවරු උපපති දේව. උපපතියෙන් මේගොල්ලෝ දේවගතිකයි. ඊළඟට බ්‍රහ්මකායික දේවරුත් ඇතම් තැන්වල දේව නාමයෙන් හඳුන්වනවා. ඒගොල්ලෝවත් ගන්න පුළුවන් දේ උපති දේව වශයෙන්. ඊළඟට <clears throat> අනිත් කොටාසය තමයි විසුද්ධි දේව කියන පිරිස. ඉතින් මෙතන විසුද්ධි දේව කියලා කියන්නේ සියලුම මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට. ඒ අය මොකද කියන්නේ අභ්‍යන්තරික චිත්ත පාරිශුද්ධිය නිසා උසස් තත්ත්වයට පත්ව සිටින බැවින් විසුද්ධි දේව නාමයෙන් හඳුන්වනවා. ඉතින් දැන් මේ සූත්‍රයේහි සඳහන් කරන දෙවිවරු මේ එතනදී අදහස් කරන්නේ මේ උපත් දේව කියන එක නෙමෙයි. විසුද්ධි දේව කියන එක. එතකොට මිනිස්සුවත් ඇතුළත් වෙන එක. අවශේෂ කාමාවචර, රූපාවචර, අරූපාවචර ආදී මාර්ගඵලලාභී සියලුම උපත් දේවරුත් ඇතුළත්. ඉමස්මින් සූත්‍රයේ චත්තාරෝපි පලට්ඨා පුද්ගල විසුද්ධත්තේන දේවානාම ජාතාන. මේ සූත්‍රයේහි සියලුම සතර ඵලයන්ටපත් විච්ච සෝතාපන්න පලස්ත සකදාගාමි පලස්ත අනාගාමි පලස්ත අරහත් අරහත් පලස්ත කියන පලස්ත පුද්ගලයෝ හතර දෙනා තමයි විසුද්ධ විසුද්ධි භාවයටපත් වූ අර්ථේ දේව නමින් හඳුන්වා තියෙන්නේ කියලා. මොකද කෙලසුන්ගෙන් පිරිසිදු වීම සිද්ධ වෙන්නේ මේ මාර්ගඵලයන්ටපත් වීමෙන්නේ. අන්න ඒක තමයි මෙතන විසුද්ධිය කියලා අරන් තියෙන්නේ. කෙලසුන්ගේ පිරිසිදු වීමයි. දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච උතුමන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන්ගේ නිදහස් වෙලා ඒවෙන් පිරිසිදුවයි ඉන්නේ. ඊළඟට සගදාගාමිතුමන් වහන්සේ ඒ සංයෝජන තුනයි කාමරාග පටික සංයෝජන දෙක තුනී වෙමින් ප්‍රමණකෙන් පිරිසිදුව සිටිනවා. ඊළඟට අනාගාමිතුමන් වහන්සේ ඕරම් භාගීය සංයෝජන පහෙම මිදිලා පිරිසිදුව සිටිනවා. රහතන් වහන්සේ සියලුම කෙලෙසුන්ගෙන් පිරිසිදු වෙලා වාසය කරනවා. අන්න ඒ පිරිසිදු බව තමයි මෙතන විසුද්ධිය කියලා කියන්නේ. කෙලසුන්ගේ මිදී ලබන්නා වූ පාරිශුද්ධිය. කෙලසුන්ගෙන් මිදී ලබන්නා වූ පාරිශුද්ධිය සත්‍යයට ලබා ගන්නත් ඊළඟට ඉතින් බැබලීමක් නැති සත්වීන්ට බැබලීමක් ලබා ගන්නටත් මෙන්න මේ කියන ධර්ම හතරේ කියන්නේ සෝතාපට්ටි අංග හතර හේතු වෙන බවයි සඳහන් කරේ දැන් අර කවුද මේ යංකර මාතා උත්තර මාතා කියලා සඳහන් වෙනවා නේ යක්ෂණීන් දෙන්නේ ගැන ඒගොල්ලෝ යක්ෂණී නාමයෙන් හඳුන්වනාට චාතුම් මහරජිකයට අයත් මේ හීන ගතික දේව කොට්ටාසයි. ඒගොල්ලෝ මට මතක හරි විනිපාතික പ്രേත නාමයෙන්ුත් හඳුන්වනවා. චාතුම් මහරජික ප්‍රතිසන්දියේ තිබ්බට හරියට මේ මනුස්ස ලෝකේ ඉන්න හිඟන්වාගේ දේව ප්‍රතිසන්දියක් තිබ්බත් බොහොම මේ සැප සම්පත් අඩු අයයි. ඉතින් දවසක් එක් කෙනෙක් උත්තර මාතාද කොහෙදයි මේ බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවක ජේතවනාරාමේ බණ කියන වෙලාවක ජේතවනාරාමේ තාක්කයේ අද්දර ඔය කැලිකසල කුණු ගොඩවල් වල කන්න මොනවක් අතර තියෙනවද කියලා ළමයිත් එක්ක ඔයා යනවා. කොහොම යනකොට බුදුරජාණන් වහන්සේ බණ කියනවා මොනවා. බණ කියනවා ඇහිලා නතර වෙලා දැන් අර ධර්ම දේශනාවට ඇහුම්කන් දීගෙන ඉන්නවා මේ යක්ෂණි. ඒ ගමන අර ළමයි බඩගින්න කෑ ගහනවා. ගමන මේ අම්මා ළඟගෙන කෑ ගහන්න එපා පුතේ මේ අපි මේ බණ ටික අහලා මේ දුකින් මිදෙන්න උත්සාහ කරමු කියලා කොහොම හරි ධර්මයේ හංග ඉඳලා අර මව සෝවාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ඒ සෝවාන් ඵලයටපත් වෙච්ච තැන හිටම්ම එතුමියට අවසරය ලැබෙනවා ජේතවනාරාමයේ අසල වෘක්ෂ දේවතාවියක් වශයෙන් වාසය කළා. අතින් අට කතාවෙහි කියන අර දරුවන්ටත් දෙමව්පියන්ගේ සම්පත් ලැබෙනවානේ. ඒකෙන් අර මවට ලැබිච්ච දිව්‍ය සම්පත් දරුවන්ටත් දැන් හිටන් ලැබෙනයි කියලා. ඉතින් අන්න ඒ වගේ දැන් අර මේ උත්තර මාතා කැලිකසල ගොඩවල් වල ආහාර වෙමින් ගිය තැනැත්තිය සෝවාන් වෙච්ච දවසේ මොහොතේ පටන් කුක්ෂ දේවතාවියක් හැටියට බොහොම ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කළා. ආතින් දැන් එතුමිය ප්‍රතිසන්දි වාසයෙන් චාතුම් මහරජික ප්‍රතිසන්දිය ලබා තිබුණත් හේතුක ප්‍රතිසන්දියක් ලබා තිබුණත් මේ සැප සම්පත් ලබන්න ආනුභාවයක් තිබුණ නැහැ සෝවාන් වෙන්න ඉස්සෙල්ලා. නමුත් අර සෝතාපට්ඨියංග හතර සම්පූර්ණ වෙලා සෝවාන් ඵලයට පත්වෙච්ච තැන හිටන් එතුමියට ඊට වඩා ආනුභාව සම්පන්න ජීවිතයක් ගත කරන්න ලැබුණා. ආතින් අර හරිද සුපබුද්ධ උපාසකතුමා ගැනත් මේ විදිහට සඳහන් වෙනවානේ එතුමාත් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ මේ මොකද කියන්නේ කුෂ්ඨ රෝගියෙක්ව මේ හිඟමනී යමින් ජීවත් වුනේ මරණාසන්න කාලයේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ සෝවාන් ඵලයටපත් වුණා සෝවාන් ඵලයටපත් වෙලා නුඹ වේලාවකින් මරණයටපත් වෙලා මේ දෙව්ලොව පහළ වුණා තාවතින් සීලකෙහිදී ඉතින් දැන් මේ දිව්‍ය පුත්‍රයා අනිත් දෙවිවරුන්ට වඩා දිව්‍යමය ආවිෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩි. ඉතින් අනිත් දෙවිවරු ගිහින් සක්‍ර දෙවියන්ට මතක් කළා බලන්න ඔබ හරි වැඩි නේ අපි මේ මෙච්චර කාලයක් කියනවා මේ දැන් මේ අලුත පහළ වෙච්ච අන්නර දිව්‍ය පුත්‍රයාගේ ආවිෂ වර්ණ සැප බල මේවා හරි මේ බැබලීමක් තියෙනවා මේවෙන් බොහොම අපට වඩා ඉහළයිනේ කියලා. ඊපස්සේ සක්‍ර දෙවියන් දැන් මතක් කළා ඒ දෙවියන්ට එහෙම කියන්න එපා මොකද ජයදේවගේ සුළුපටු කෙනෙක් නෙමෙයි. මේ සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඒක තමයි ඒ දෙවියන්ගේ <clears throat> දිව්‍යමය ආවිෂ වර්ණ සැප බල අනික් අයට වඩා වැඩි කියලා. ඉතින් ඒක තමයි මෙතනදී අදහස් කළේ. යම් කිසි කෙනෙක් මේ කියන විදිහේ සෝතාපට්ටි අංග ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදේ ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදේ ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදේ ඒ වගේම අරියකාන්ත සීලය පිරිසිදු සීලය ඇති කර ගන්නවා නම් අන්න ඒ සෝතාපට්ඨියංග හතර කියන්නේ සත්‍යයෙන්ට කෙලසුන්ගෙන් පිරිසිදු වීම සඳහා ඊළඟට බැබලීමක් නැති අනුභවයක් නැති සත්‍යයෙන්ට ශේෂ අනුභවයක් බැබලීමක් ඇති කිරීම සඳහා හේතු වෙනවායි කිය. ඊළඟට ඊට සමාන සූත්‍රයක් සඳහන් වෙනවා ဒုတိ ය දේවපද සූත්‍රය නමින් ඒකෙත් ඒ කාරණා හතර ගැනම තමයි තවත් විදිහකින් කියවෙන්නේ ඊළඟට සඳහන් වෙනවා සභාගත සූත්‍රය නමින් එහෙම මේ විදිහේ කාරණයක් සඳහන් වෙන්නේ භාගතුන් වහන්සේ වදාරනවා චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ අත්තමනා දේවා සභාගතා කතේති. මහණෙනි කරුණු හතරකින් යුක්ත වූ කෙනා සම්බන්ධයෙන් දේවරු බොහොම සතුටු සිතින් මේ දේවරුන් හා සභාග භාවයෙන් නැත්නම් දේවරුන් හා සභාවේ සමතත්වයටපත් වුණා කියලා ඒගොල්ලෝ සතුටු සිතින් කතා කරනවා. මොනවද ඒ කරුණු හතර? මෙහිදී ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගෙන් අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. අන්තිම ඊට පස්සේ ඒ පුද්ගලයා ගැන දෙවිවරු මෙහෙම කතා වෙනවලු. දෙවිවරු අතරත් ඉන්නවානේ සෝවාන් වෙලා දෙවිලෝ පහළ වෙච්ච අය. ඒගොල්ලෝ කතා වෙනවලු දැන් අපි යම් විදිහක බුදුරජාණන් වහන්සේගේ හේතු කරගත් අචල ප්‍රසාදයේ හේතුවෙන් මනුස්ස ලෝකයෙන් චුත වෙලා මේ දෙව්ලොව පහළ වුණාද මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාටත් අන්න ඒ වගේ අචල ප්‍රසාදයක් තියෙනවා එයාත් ඉතින් මත්තට තේරුම් අතරට එයි කියලා ඒගොල්ලෝ කතා වෙනවලු ඒ විදිහටම ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා ගැන විසෝවාන් ආදී මගඵල ලබාපු දෙවිවරු කතා වෙනවලු ඉතින් අපි මෙන්න මේ මේ විදිහේ ධර්ම නිසා මනුෂ්‍ය ලෝකයෙන් පිට වෙලා දෙව්ලෝ පහළ වුණා. මේ ආර්ය ශ්‍රාවකයටත් මේ කියන ධර්ම තියෙනවා. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකියත් මරණින් මතු දෙවියන් අතරට ඒ විදිහේ ඉවල කතා කරනවා. සීලය ගැන ඒ විදිහෙන් මේකයි. සභාගතා කියලා කිව්වේ ඒ දෙවරු සෝතාපට්ටි අංග හතරෙන් යුක්ත වන්නා වූ ශ්‍රාවකයා ගැන ඒ විදිහට කතා වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි මේ සෝතාපට්ඨියංග දිනු කරගත් නිසා යම් විදිහකින් දේවලුවට පැමිණියද මේ ආර්ය ශ්‍රාවකයා තුලත් මේ අංග තියෙනවා මෙයත් මරණින් මතු දෙවියන් අතට වේවි කියලා කතා වෙනවා කියන එක. අනතුරුව සඳහන් වෙනවා මහා නාම සූත්‍රය. මේ මහා නාම සූත්‍රයේහි අ මේ කියන කර්ම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රටේ කපිලවස්තුවේ වැඩ වාසය කරන අවස්ථාවකදී තමයි කපිලවස්තුව සමීපේ නිග්‍රෝධාරාමෙහි වැඩ වාසය කරන අවස්ථාවකදී මහා නාම ශාක්‍යතුමා භාගතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. "කිත්තාවතානුකෝ භාන්ති උපාසකෝ හෝති." ස්වාමීනි කොපමණ කර්මකින්ද කෙනෙක් උපාසක බවට පත් වෙන්නේ කියලා. කොහොමද කෙනෙක් උපාසකයෙක් වෙන්නේ? උපාසක කියලා කියන්නේ ඉතල බලන්න එපා උපාසක කියන්නේ කියන්නේ ඈ තෙරුවන් සරණදී කියනාට තමයි උපාසක කියන්නේ වචනේ අර්ථය තුනුරුවන්ට සමීප වූ කියන එක. ඒක උපාසක කියලා කියන්නේ. තුනුරුවන් සමීප වෙච්ච කෙනා තමයි උපාසක කියලා කියන්නේ. ඉතින් දැන් ඒක අර වයසට ගිය අබල දුබල වෙච්ච සුදු ඇඳුමක් ඇඳගෙන ඔහේ පැත්තකට වෙලා මුල්ලකට වෙලා ඉන්න කෙනෙකුට තමයි දැන් උපාසක කියන්නේ නේ. ඉතින් නමුත් ඒක හරි මේ පැද්දලෙන් භික්ෂුන් වහන්සේ නමකට ස්වාමින් වහන්සේ කියනවා වගේ බොහොම ගරු කටයුතු වචනයක් තමයි මේ උපාසක කියන වචනේ. උපාසිකා කියන එකත් ඒක තුනුරුවන්ට වඩා සමීප වෙච්ච කෙනා කියන එකයි ඒකේ අර්ථය. කෙනෙක් කොහොමද සමීප වෙන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන යතෝ කොහොමහා නාම බුද්ධං සරණං ගතෝ හෝති. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිහිට කරගත්තා නම් පිළිසරණ කරගත්තා නම් අන්න එයා ඒ වගේම ධර්ම රත්නය පිළිපද කරගත්තා නම් පිළිසරණ කරගත්තා නම් සංඝරත්නය පිහිට කරගත්තනම් පිළිසරණ කරගත්තනම් අන්න එයා තමයි කුණුරුවන්ට සමීප වෙච්ච කෙනා උපාසක නාමයෙන් හඳුන්වන්න සුදුසු වෙන්නේ අන්නයයි කියලා කියනවා. ඒ කියන්නේ තමන්ට මේ සංසාරික පිටින් මිදීම සඳහා ශාස්ත්‍රුන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ පිළිගත්තනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිගත්තනම් භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය පිළිගත්තනම් අන්නේ ශ්‍රාවකයා සුපත් උපාසක හැටියට හඳුන්වන්න සුදුසුයි. ඊළඟට නැවතත් ප්‍රශ්නයක් යව කිත්තාවතානුකෝ භන්ති උපාසකෝ සීල සම්පන්නෝ හෝති. ස්වාමීනි උපාසකෙක් තුනුරුවන් සමණ සරණ ගිය කෙනෙක් සිල්වත් වෙන්න කොහොමද කියලා. කොහොමද උපාසකෙක් සීලවන්ත වෙන්නේ? ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් සොරකමින් වැළකී වාසය කරනවා නම් කාමයන් හිවරදවා හැසිරීමෙන් වැළකී ඉන්නවා නම් බොරු කීමෙන් වැළකී ඉන්නවා නම් ඊළඟට මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී ඉන්නවා නම් අන්න ඒ උපාසකයා සීලවන්තයි නැත්නම් සීල සම්පන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඊළඟට උපාසකේ ශ්‍රද්ධාවෙන් යුක්ත වෙන්නේ කොහොමද? ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ කොහොමද කියලා නැවතත් මේ මහා නාම උපාසකතුමා ප්‍රශ්නයක් ඒක කොහොමද උපාසකෙක් ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ කොහොමද ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ උපාසකයා කොහොමද ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ බලන්න හුටක් ගාලා තමන්ගේ උත්තරේ මොකක්ද කියලා. <laughs> රෝපාල මහත්මයාට එන අදහස මොකක්ද? කියලා කියන්නේ ශ්‍රද්ධා සම්පන්නද නැද්ද? තමන්ට හිතෙන හැටි. අර කොහොමද ওই මහත්මයා ශ්‍රද්ධා සම්පන්න වෙලා තියෙන්නේ? ඔව්. තව දැන් මෙතන අන්න ඒක අපි තේරුම් ගන්න මොකද්ද මේ ශ්‍රද්ධා සම්පන්නන ශ්‍රද්ධා කියන්නේ ඈ ශ්‍රද්ධා කියන්නේ ඔව් කියන්නේ යමක් පිළිගන්නවා විශ්වාස කරනවා එතකොට මේ තුනුරුවම් පිළිබඳ මේ ශ්‍රද්ධාව නැත්නම් විශ්වාසය කුමක් මුල් කරගෙනද පිළිටා තියෙන්නේ. Tamanta තුනුරුවම් කෙරෙහි බලවත් ප්‍රේමයක් පිළිගැනීමක් විශ්වාසයක් ආදරයක් ගෞරවයක් තියෙනවා නම් කුමක් මුල් කරගෙනද මේක ඇති වෙලා තියෙන්නේ අන්න ඒකයි මේ අහන්නේ මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ විශ්වාසය මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ ඔය මාතාගේ විශ්වාසය මොකක් මුල් කරගෙනද ඇති වෙලා තියෙන්නේ තමන්ගේ සිතද කාගේ සිතද කාගේ අවබෝධයද අන්න හරි අන්න අන්න මතක තියාගන්න තේරුණාද මේ ශ්‍රද්ධාව කිව්වහම අපේ විශ්වාසය අපේ පිළිගැනීම අපේ භක්තිය හරි මොකක් හරි අපේ ආදරය හරි ගෞරවය හරි මේක පිළිටා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බෝධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් මුල්ලෙහි මේ තේරුම් ලබාපු තැන් පටන් මේ සමතින් සත්පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණලා වෙසක් පුණු පොහොව දවසේ සවාසනා සකලක්ලේශයන් සපරිවාර මාරයන් පරාජය කරලා සර්වඥතා ඥානෙ ලබාගෙන ස්වයම්බුරු ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට වදාළ කාරණේ ගැන අපේ විශ්වාසය තියෙනවා. අපේ පිළිගැනීම තියෙනවා. ඒ තුළින් බුදුරජාණන් වහන්සේ වෙන කිසි කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්තා කියන අපේ විශ්වාසයේ පිහිටා තියෙන. ඉතින් ඒක නිසානේ අපි භාග්‍යතුන් වහන්සේ පස්සේ යන්නේ. මොකද පස්සෙන් ගිහිල්ලා අපට ටිකක් හරි ඒ අවබෝධේ කොටසක් හරි ලබා ගන්න හැටි වෙයි කියලා ශ්‍රාවක බෝධියේ ධර්මයෙන් අපට කොටසක් ලබා ගන්න හැටි වෙයි කියන විශ්වාසයෙන් අපි මේ පස්සෙන් යන්නේ. දැන් කියන්නේ දෙවියන් වහන්සේ පස්සෙන් යන්නේ. ඒක එයාගේ ශ්‍රද්ධාවයි. එයා හිතනවා දෙවියන් වහන්සේ කවදා හරි මාව ගලවා ගනී කියලා. තේරුණාද? ඒක වැරදි වෙන්න පුළුවන්. ඒක වෙනයි. නමුත් එයාගේ විශ්වාසයේ තියෙන දෙවියන් වහන්සේ මාව ගලවා ගනී කියන එක. අපේ විශ්වාසයේ තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළින් ස්වයංභූ ඥාණයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දේශනා කළා. <clears throat> ඒ දේශනා කරපු ආකාරයට අපිත් පිළිපැද්දොත් අපටත් අපේ තරමට මේ අවබෝධය ලබාගෙන දුකින් මිදෙන්න පුළුවන්. ඒ දුකින් මිදෙන්න පුළුවන් කියන එක විශ්වාස මේ ඒ විශ්වාසය ඇති වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වේ මුල් කරගෙන. ඉතින් අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න ඕනේ. තේරෙනවද? දැන් ඔන්න අපේ තම තමන් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ තමන්ගේ මට්ටමේ හැටියට ඒ ශ්‍රද්ධාව ඇති වෙලා තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් නැසා ස්වයං බුද්ධ ඥානෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන එකට පිළිගන්නවා විශ්වාස කරනවා ඒ නිසා තමයි අපි භාග්‍යතුන් වහන්සේ පිළිට කරගෙන පිළිසරණ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යන්නේ. ඒ අපි අපේ විශ්වාසය ඒකයි බුදුරජාණන් වහන්සේ සීල දොළසුන්නස සම්බුද්ධත්වයට පත් වුණා. අනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. ධර්ම රත්නේ සරණ යන්නේ, සංඝ රත්නේ සරණ යන්නේ. ඉතින් මොන ලෝකෙදී හරි වැදගත් කාරණයක් තියෙනවා. දැන් මොන තේරුණානේ අපේ ශ්‍රද්ධාව කොතනද පිහිටන්න ඕන කියලා. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කෙරෙහි අපේ ශ්‍රද්ධාව පිහිටන්න ඕන. දැන් ඕකෙදී ඒ පහුගිය කාලෙක ඇතැම් ආචාර්යවරු කොටසක් කියන්න පටන් ගත්ත මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ බුද්ධිය සරණ යනවාය කියලා. හරිද? ධම්මං සරණං ගච්ඡාමි කියුවාම ඒකටත් මොකක්ද ඒවා කියනවා. සංඝං සරණං ගච්ඡාමි කියුවාම ඒකටත් මොකද්ද මේ හරුපයක් කියනවා. ඒව අපිට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති ඒවා ඒගොල්ලොන්ට තමයි ඒක තේරෙන්නේ. ඉතින් බුද්ධිය සරණ යනවා කියුවාම කාගේ බුද්ධියද කියලා හවම තමන්ගේ බුද්ධිය කියනවා. ඉතින් දැන් තමන්ගේ බුද්ධිය කොහොම බුද්ධියක්ද කියලා බැලුවාම අවිද්‍යාවේ නොමිදිච්ච එක. තණ්හාවේ නොමිදිච්ච එක. ඊළඟට අවශේෂ ගැලසුම්ගේ නොමිදිච්ච එක. ඕන වෙලාවක මුලා වෙන්න පුළුවන් එකක්. පුතග්ජනෙකුගේ බුද්ධිය කියන ගෙහෙම එකක් නේ. ඒකෝට තමන්ගේ බුද්ධිය හරණ කරගත්තොත් අන්තිමට මොකද වෙන්නේ? සතර අපායෙන් තමයි කෙලවර වෙන්නේ. නේද? පුතල්ජනයාට සතර අපාය තමන්ගේ නිවස වගේ කියලාම කියන්නේ. තේරෙනවද? අන්න ඒක නිසා ඕනෝකයි තියෙන්නේ. ඒකට හේතුව මේ මොකද කියන්නේ? මේ භාගතුන් වහන්සේගේ බුද්ධ වචනේ අනුසාරයෙන් මේක තෝරා බේරා ගන්නකෝ. තමන්ට වැටෙන වැටෙන ආකාරයෙන් මේවා තෝරන්න ගියාම අන්තිමට තමන්ම අමාරු වෙනවා. අතින් මේ මට එහෙම ධර්ම දේශනාවක ධ්‍යාන හම්බුණා ඒ වගේ ওই විදිහට බුද්ධිය බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ බුද්ධිය සරණ යනවායි කියන දේශකයන් වහන්සේ නම මේ ඒ ධර්ම දේශනාවේදී මේ සූත්‍ර වල සඳහන් වෙනවට වඩා වෙනස් විදිහේ අර්ථයක් එක වචනයකට දෙනවා. දීලා කියනවා මේ දැන් ඕක ඇහුවාම හිතයිලු පොතේ තියෙන්නේ ඕක නෙමෙයිනේ කියලා. මම මේක හොයාගත්තේ ඩික්ෂනරි 15ක් විතර බලලා කියලා කිව්වා. ඉතින් පොතේ නැති එක කොහොමද ඩික්ෂනරි 15ක් බලලා හොයාගන්නේ? ඉතින් අත වශයෙන් අන්න ඒකෙන් එන්නේ තමනුත් තමයි වැටිලා. අර අහන් ඉන්න ඒවා ඉතින් යම් කිසි කෙනෙක් ඒක ඇත්තයි කියලා පිළිගත්තොත් ඒ මිනිස්සුවත් අන්තිමට අමාරු වැටෙනයි වෙන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕන මෙතනදී මේ බුද්ධං අඳුම ගානේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධිය සරණ යන්නේ කිව්වනම් ඒක තමයි යුක්ති සහගතයි. ඒකට ඒක ඇත්ත වශයෙන් ඒකමනේ කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කරගත්තට තමන් වහන්සේගේ මේ විශිෂ්ට ප්‍රඥාවෙන් ඒකනේ අපි පිටි පිළි අරගෙන පිළිට කරගෙන වාසය කරන්නේ. අතෙන් මේ යුක්තියන්නේ ඒකයි. තමන්ගේ බුද්ධිය නෙවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිමූලයේදී යම් ආරි සත්‍යයක් අවබෝධ කරගත්තාද අන්න ඒ සම්බෝධිය තමයි අපි විශ්වාස කොටගෙන තිබෙන්නේ විශ්වාස කොටගෙන සිටින්නේ අන්න එහෙම තමයි ශ්‍රාවකයේ ශ්‍රද්ධා සම්පන්න වෙන්නේ සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ය සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවනුසානම් බුද්ධෝ භගවාති. උට බුදුරජාණන් වහන්සේ කෙලසුන් නැසූ බැවින් අරහත්ය. ස්වයම්බෝ ඥානයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර නිසා සම්මා සම්බුද්ධය විද්‍යාචාරණ ධර්මයන්ගෙන් යුක්තේ සුගතේ ලෝක විදෝය ඊළඟට දමණය කළ යුතු සත්‍යයන් දැහැමින් දමණය කරනසේක දෙමිනිසුන්ට ශාස්ත්‍ර වනසේක බුද්ධය භගවත්ය කියලා ওই විදිහට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ මුල් කරගෙන සම්බෝධිය මුල් කරගෙන විශ්වාසය පිහිටුවා ගන්නවා. ඊළඟට උපාසකතුමා අහනවා "කිතාවතාපන භාන්තේ උපාසකෝ ඡාග සම්පන්නෝ හෝති." ස්වාමීනි කොහොමද කෙනෙක් ත්‍යාගශීලී වෙන්නේ ඡාග සම්පන්න වෙන්නේ කියලා අහනවා. භාගතුන් වහන්සේ වදාारण මහා නම් මෙහිදී උපාසකයා මසුරු මලින් තොර සිතින් යුක්තව ගෙහි වාසය කරනවා. ඉන් දන් දෙන්න සෝදාගත්තත් ඇතිව ඉල්ලන්නට සුදුස්සෙක්ව දන් දීමෙහි බෙදා හදා ගැනීමෙහි බොහොම කැමැත්තෙන් වාසය කරනවා මෙන්න මේ පාසිකය ඡාග සම්පන්න ත්‍යාගශීලී කියලා. ඊළඟට නැවතත් අහනවා කිත්තාවතා පන භාන්ති උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ හෝති. ස්වාමීන් උපාසකේ ප්‍රඥාවන්ත වෙන්නේ කොහොමද? කොහොමද උපාසකේ ප්‍රඥාවන්ත වෙන්නේ? ප්‍රඥා සම්පන්න වෙන්නේ? කොහොමද කෙනෙක් ප්‍රඥා සම්පන්න වෙන්නේ? භවන්ත ප්‍රඥා සම්පන්න වෙනවා. ධර්මාතාව භවන්ත ප්‍රඥා සම්පන්න වෙනවා. අන්න හරි. කොහොම හරි උත්තරේ අල්ලගත්තා. මේ භාගිතුන් වහන්සේ වදාරනවා මහා නාම මෙහිදී පාසකයා සංස්කාර ධර්මයන්ගේ හට ගැනීමත් අභාවයත් දකින අනානුවණින් යුක්තයි. එහෙම වුණොත් ඒ ශ්‍රාවකයා ප්‍රඥාවන්ත කෙනෙක් ප්‍රඥා සම්පන්න කෙනෙක් කියලා. එතකොට ඒ කියන්නේ අර කලින් විස්තර කරපු ආකාරයට හේතුන් නිසා මේ සංස්කාර ධර්ම හට ගන්න හැටි, හේතුන්ගේ අභාවයෙන් සංස්කාර ධර්ම නිදී යන හැටි මනමින් දකින විදර්ශනා නෝනේ යුක්ත වෙනවා නම් ඒ පාසිකයා ප්‍රඥා සම්පන්න කෙනෙක්. කියන්නේ ඒක නිසා මේ තුනට ඉතා වැදගත් වෙන මෙන්න මේ කාරණා තුල තමක් පිළිట్లా ඉන්නවාද කියලා බලන්න. මේ කියන විදිහට තුනුරුවන් සරණ ගිහිල්ලා උපාසක භාවයට පත් වෙලා ඉන්නවද කියලා බලන්න. ඊළඟට සීල සම්පන්නව පංච සීලේ මනාකොට රකින්නවද කියලා බලන්න. ශ්‍රද්ධා සම්පන්නව බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළි බලවත් විශ්වාසයේ ගෞරවයේ කීමේ තියනවද කියලා බලන්න. ඊළඟට තමන්ගේ ශක්ති පමණින් ත්‍යාගශීලී ත්‍යාග සම්පන්න භාවය ත්‍යාගශීලී භාවයත් ඇති කරගෙන ඉන්නවද කියලා බලන්න. ඊළඟට බලන්න විශේෂයෙන් මේ කියන විදිහේ ප්‍රඥාවත් දියුණු කරගෙන තිබෙනවාද කියලා. ඉතින් අන්න එහෙමනම් Tamanට Tamanගේ උපාසක භාවය ගැන සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සදහැටි ගිහි ශ්‍රාවකයෙක් හැටියට මම ශ්‍රද්ධා සම්පන්නව, සීල සම්පන්නව, ඡාග සම්පන්නව, ප්‍රඥා සම්පන්නව වාසය කරනවායි කියලා. ඉතින් අන්න ඒ ශ්‍රද්ධා, සීල, ඡාග, ප්‍රඥා එක ශ්‍රොතයක් දිනු වෙච්චාම ඒ ශ්‍රාවකයාට තමන් කැමති වෙනවා නම් අසුභ සුගතිය ගිහින් උපදින ලැබෙන්නේ කියලා යාට ඒ ප්‍රාර්ථනාවත් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් සීලෙන් පිටයි කරගත්තු කුසල ධර්මයන් නිසා. මෙහෙම කෙනා නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දිනු කරගන්නා කුසල ධර්මයන් නිසා ඒ ප්‍රාර්ථනාවත් ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඒකට හේතුව මේ ප්‍රඥාවත් එක්කාසු කරගෙන කරන නිසා ඉතින් අනික් ඒවා තියෙනවා. ඒතර ශ්‍රද්ධාව තියෙනවා. සීලේ පිළිටා සිටින්නට ඕන. ඊළඟට තමන්ගේ ශක්ති බලමින් තියාග ශීලී භාවයත් ඊළඟට ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්නට ඕන. මේ කර්ම වලින් යුක්ත වන්නා වූ පාසිකතුමාගේ මෙලොව පරලොව මෙලොව සැනසීමත් නිවන සැනසීමත් උදා කරගන්නට පුළුවන් වෙනවා ඇති. ඒ නිසා මෙතෙක් වේලා මේ සෝතාපට්ටි සංයුත්තේ සඳහන් සූත්‍රය ඇසුරින් ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයක් අපි සෑම දිනාටම මේ කියන ලද ශ්‍රද්ධා සීලාදී කුසල ධර්ම තම තමන් තුළ පිහිටුවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගනිමු. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. තමයි ඒක අර දැන් අපි කියමුකෝ අභිඥා බල තියෙන කෙනෙකුට නම් ඒක ඉතින් පැහැදිලිව ඒ අභිඥා බලත් පාදක කරගෙන දකින්න පුළුවන් තේරෙනවා සමහර කෙනෙකුට කලින් හොඳට සමත භාවනා දියුණු කරගෙන සමාධි ආලෝකේ බලවත් කරගත්තයින් පස්සේ එතකොට ඒ කියන්නේ ධ්‍යාන මට්ටමේ සමත සමාධියක් තියෙනවා. එතකොට තමන්ගේ ශාරීරියේ සම්බන්ධයෙන් රූප කලාප හට ගන්න හැටි, බිඳින හැටි, ඊළඟට බාහිර රූප කලාප හට ගන්න හැටි, බිඳින හැටි එයාට දැක ගන්න පුළුවන් අර සමාධි ආලෝකයේ පාදක කරගෙන. චිත්තචෛතසික ධර්මත් එහෙමයි. ඉතින් යාට ප්‍රඥාව තියුණා නම් වඩා පහසුවෙන් අර සමාධිය පාදක කරගෙන චිත්තචෛතසික ධර්මයන්ගේ හට ගැනීමත් බිඳීමත් දකින්න පුළුවන්. ඉතින් එහෙම හට ගැනීම බිඳීම දකින්න තරම් සමත සමාධිය බලවත් නැති ශ්‍රාවකේ එයා ශ්‍රද්ධාවියේ පිහිටා නුවණින් සලකමින් දකින්න ඕනේ. ඒක නිසා හට ගන්න මේ ධර්ම ඊළඟ මොහොතේ බිඳී යනවා. දැන් බලන්න අපිට <coughs> මෙහෙම එකක් පුළුවන් දැන් අපි හිතන දේවල් බලන්න. එක විනාඩියකට කී දෙයක් හිතනවද? නේ? නේද වචනයක් කතා කරනකොට බලන්න මේ එක වචනයක් කතා කරනකොට ඒකේ අකුරු ගානක් තියෙනවා ඒ අකුරු එකින් එකට එකින් එකට උච්චාරණ වෙනස් එතකොට දැන් අපිට මේ කතා කරන දැනුණ පැයක් තිස්සේ බණ ඇහුවා නම් ඒ පැය තුල අපිට වචන කීයක් ඇහිලා තියෙනවා එතකොට ඒවා කොයි කියන්නේ මේ හඬවල් ගණනාවක් නේ කියන උච්චාරණ ගණනාවක්නේ. ඉතින් ඒ හැම එක උච්චාරණයක් පාසාම ශබ්ද සංඥාව, Tamanට ඇති වෙන ශබ්ද සංඥාවක් ඇතිව නැතිව යන්න ඕන. නේ? දැන් අපි කියමුකෝ දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ කියනකොට දුයන් නැහිලා ඒක විඳිලා යන්න ඕන, ඒ සංඥාව විඳි විඳිලා යන්න ඕන, දුයන් නැහිලා. ඒ සංඥාව විඳී යන්න ඕන, රයන් නැහිලා. ඕන්න ඕන. ඉතින් එතකොට මේ හැම උච්චාරණයක් පාසාම ඇතිවීම නැතිවීම දෙක සිද්ධ වෙන්න ඕන. නැත්නම් වචනයක්වත් අපට ඇහෙන්නේ එතකොට ඒ ශබ්ද සංඥා ඒ විදිහට ශනියක් ශනියක් පාසා ඇතිවීමින් නැතිවීමින් ජීවත් තමයි අපිට එක වචනයක් හරි ඇහෙන්නේ. තේරෙනවා. අන්න සංඥාව ඇතිව නැතිව යන එක අපිට ඒ අනුසාරයෙන් බලන්න පුළුවන්. තේරෙනවා. එතකොට එයා මේක මේ සමාධි ආලෝකයෙන් දකින්නේ නැහැ. නමුත් එයා ප්‍රඥාවෙන් දකින නුවණින් සලකමින් ඒක දකිනවා. හරි. සමත සමාධියක් බලවත් නැති කෙනෙකුට අන්න ඒකයි තියෙන්නේ. එතකොට අපි හිතමු දැන් වේදනාව ගත්තොත්. සැප දුක් උපේක්ෂා වේදනා වශයෙන් අපිට කය මුල් කරගෙන ඇති වෙන වේදනා ඊළඟට මානසික වේදනා සැප දුක් උපේක්ෂා තුනම ඒවා මොහොතක් පාසා ඇති වෙන ඇති යන හැටි නුවණින් සම්මර්ෂණය කරමින් දකින්න පුළුවන් ඊළඟට දැන් එතකොට ඔන වේදනා සංඥා චේතනාදී නේ දැන් අපිට මොකද කියන්නේ වාඩි වෙලා ඉන්නත් චේතනාවක් තියෙන්න ඕන වාඩි වෙලා ඉන්න එක වෙනස් කරලා නැගිටින්නත් චේතනාවක් පහළ වෙන්න ඕන අපි දවස පුරාම කරන යම්තා ක්‍රියාකාරකම් තියෙනවා නම් මේ හැම ක්‍රියාකාරකමක් තුළම ඒට ඊට අදාළ චේතනා පහළ වෙන්න බෑ අනිතින් මේ චේතනා වෙනස් වීම නිසා තමයි අපට ඇත්ත වශයෙන්ම වචනයක් හරි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇයි? දැන් මේ කියාපු වචනේ කියලා ඊළඟට කියන්න ඕන වචනේ පහළ වෙන්නත් චේතනාවක් කියන බාය. නේද? එතකොට අපිට හැම වචනයක් කතා කරනකොටම මේ කොච්චර චේතනා ඇති වෙමින් නැති වෙමින් යනවාද කියන එක හිතා ගන්න පුළුවන්. තේරෙන්නේ? ඇඟපතේ හාල් මෙහාට හොලවන්න ඕන චේතනා පහළ වෙන්නේ බායනේ. ඇඟිල්ලක් උස්සන්න ඕන. එතකොට ඒ සෑම තැනකදීම අපිට හිතන්න පුළුවන් නම් චේතනා විසංස්කාර කොච්චර ඉක්මනට ඇති වෙලා නැති වෙලා යනවාද කියලා. ඉතින් එතකොට සංඥා <clears throat> වේදනා චේතනාදී සංස්කාර සිතින් තොරව පහළ වෙන්නේ නැහැ. ඒ චෛතසික හැම එකක්ම සිතත් එක්කම හටගෙන ඒ අදාළ සිත බිඳෙනකොටම විඳී යනවනේ. ඉතින් එහෙමනම් ඒ වේදනා සංඥා චේතනාදී එච්චර ශීඝ්‍රව ඇති වෙ නැති යනවා කියලා කියන්නේ ඒත් එක්කම පහළ වෙන සිත් හැම එකක්ම ඒසා ශීඝ්‍රේ ඇතිව නැතිව යනවා. තේරෙනවා. දැන් අපිට හැම වචනයක්ම ඇහෙන්න අර අකුරක් අකුරක් පාසා පහළ වෙන සිත් බිඳි බිඳි යන්නේ. එතකොටනේ අනික් අකුරයි ඇහෙන්නේ. ආන්නේ වගේ. එතකොට ඔය වේදනා සංඥා චේතනා විඥාන ආදී ඇති වෙන ඇති යනවා දකින්නාseම රූපයක් දකින්නවා. ඒ රූපයක් දකින්න එක ඒකත් නෝනින් සලකන්න පුළුවන් නැති මේ අත උසලා මෙහෙම කළත් එතකොට ඒ රූප ඇතිව නැතිව කියන්නේ. දැන් මෙතන තිබිච්ච රූප නෙමෙයි මේ මෙහෙම උස්සනකොට තියෙන ආයෙක පහත් කරනකොට තියෙන ඒ රූප නෙමෙයි. අපිට අපිට ඒක හොඳට සලකන්න පුළුවන් ඇවිදීමේදී. ඒක හොඳ දෙයක් කියන්නේ මේ දැන් සක්මන අපිට මේ අල්ල ගන්න පුළුවන් නම් මේ ඒකෙන් අපිට ගොඩාක් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම සලකා ගන්න පුළුවන් මොකද ඒක පියවරක් ඉස්සර අනිත් පියවර තියන්න. කොච්චර රූප කලාප වෙනස් වෙන්න ඕනද? කොච්චර වේදනා සංඥා චේතනා සිත් පහළ වෙන්න ඕනද ඒක පියවරක් උස්සලා තියන්න. තේරෙනවද? එතකොට මේ මොකද කියන්නේ අර වගේ සමාධි ආලෝකයක් පාදක කරගෙන රූප කලාප වල ඇතිවීම නැතිවීම චිත්තචෛතසික වල ඇතිවීම නැතිවීම දකින්න බැරි ශ්‍රාවකයා සතර සතිපට්ඨාන යනු නුවණින් සලකමින් තේරුම් ගන්න ඕන හේතුන් නිසා කියන්නේ අතීතාදී හේතුන් නිසා මේ ස්කන්ධ පංචකය හටගන්න හැටි. වර්තමාන හේතුන් නිසා මේ ස්කන්ධ පංචකය හටගන්න හැටි. ඊළඟට අවිද්‍යාදී හේතුන් නිසා ස්කන්ධ පංචකය නිරුද්ධ වෙන හැටි. ඊළඟට වර්තමාන හේතු අභාවයෙන් ස්කන්ධ පංචකය නිරුද්ධ ඔන්න ඔය ක්‍රමයෙන් අල්ලගන්න. ඉතින් අපි මේ සතිපට්ඨානේ පුරුදු පුහුණු කරන්නේ ඔය කියන කාරණේටම තමයි. <laughs> දැන් ගණන් අපි ගමු මෙහෙම නව සීවතිකේ ගන්නවා. දැන් ඒකේ ඒ ශ්‍රාවකයා නුවණින් සලකමින් බලනවා. ඔන්න එයා දකිනවා මృత ශරීරය. දැන් අපි කියමුකෝ අපිට ඔය අමුසොහොන් වල දාපු මృత ශරීර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කොහේද කියන ඇට සැකිල්ලක් අපි දකිනවා. ඉතින් අපි සලකනවා මේ ඇට සැකිල්ලක් කාගේ හරි මස්ලේන් ආහාර වලින් පිරී ගිහිල්ලා තිබිච්ච ඇට සැකිල්ලක්නේ. මේ ජීවත්ව එහාට මෙහාට ඇවිදිච්ච කෙනෙකුගේ ඇට සැකිල්ලනේ. ආනිතුම් බලනවා අයම්පිකෝ කායෝ ඒවන් ධම්ම. එහෙනම් මගේ ශරීරය කවදා හරි මේ தත්ත්වයටපත් වෙනවා. මේ ස්වභාවය තමයි ලබන්නේ මේක ඉක්මවා ගිහින්නේ. ආනිත එතකොට එයා දකින්නේ කුමක්ද මේ රූපය භාවයට යන එකක් නෙමෙයි. වගේ මේ තියෙන මස්ලේ වෙන හර ටික දිය වෙලා ගිහිල්ලා මේ වගේ ඇටසැකිල්ලක් බවට පත් වෙන එකක්. ආන්න එතකොට එයා යම් කිසි විදිහකින් අර රූපේ අභාවය පැත්ත, වය පැත්ත තමයි සලකන්නේ. තේරෙනවද? ආන්දේවා කියලා. ඉතින් එතකොට යා මේ නුවණින් සලකමින් නුවණින් සලකමින් මේ එකතු කරගන්නේ මොකක්ද? ඔය කියන එක සමුදේ දකින්න නැත්තම් මය දකින්න. ඒ දෙපැත්ත තමයි යා මේ යෝනිසෝ මනසිකාරයෙන් එකින් එක එකින් එක ගලප ගන්න. ඉතින් දැන් ඒකම අනිත් පැත්තට ගන්න පුළුවන් මේ හටගත්තු රූපයක් නේ මේ විදිහට මේ මස්ලේදී වෙලා ගිහිල්ලා ඇටසැකිල්ලක් බවට පත් වෙලා තියෙන්නේ. එතන හේතුන්ගෙන් හටගත්තු රූපේ හේතුන්ගේ අභාවයෙන් මෙන්න මේ தත්ත්වයට පත් වෙනවා. ආ එතකොට එයා ඒක යෝනිසෝ මනසිකාරයෙන් එයා මේ රූපයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින්න. තේරෙනවා. මේ කෙනෙකුට ඔන්න රූපය අල්ලාගෙන හොම බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට වේදනා අල්ලාගෙන ඔක බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට සංඥා ආදී අල්ලාගෙන ඕක බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට චේතනා ආදී අල්ලාගෙන ඇතීම් නැතිීම් බලන එක පහසු වෙන්න පුළුවන්. කෙනෙකුට පහළ වෙන සිත් අල්ලාගෙන ඇතීම් නැතිීම් බලන එක පහසු වෙන්න පුළුවන්. අර ශ්‍රණිකව මේ මොහොතේ ඇතිවීම නැතිවීම දකින්න ආසේම අර පටිච්ච සමුප්පාදයට අනුව පරම්පරා වශයෙන් ඇති වෙන එකක් නැති වෙන එකක් ඒකත් නෝනෙන් ගල්පාගෙන බලන්න. මේ දෙකම කෙරෙන්න. ඒතකොට අර සමතය බලවත් නැති ශ්‍රාවකයෙකුට කරන්න තියෙන තමන්ගේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක යොදාගෙන සතර සතිපට්ඨානෙහි පිහිටා මේ ධර්මතා දකින්න පුරුදු පුහුණු කරන එක. දැන් පැහැදිලිද? <laughs> ඒක තමයි අර විශේෂයෙන් ඉරියාපත සම්පජඤ්ඤ භාවනා දෙකේදී විස්තර කරලා කියන්නේ. දැන් සම්පජඤ්ඤ භාවනාවේදී කියනවානේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති දීයට යෑමෙහි ආපස්සට පෙරලා යීමෙහිදී මනසිනුවණින් කටයුතු කරන්නයි කියලා කිව්වහම එතනදී කියන යෝගාවචරය බලන්නේ කියලා තින්නේ දැනගෙන සියනුවණින් යනවා එනවා කිව්වහම මේ තිරිසන් සතුනොත් දන්නවා කියනවා යනවා එනවා නම් Taman එහාට යනවා මෙහාට එනවා කියලා. මේ කියන්නේ හැම එකක් නෙමෙයි කියලා. මේ කියන්නේ මොකක්ද? එතකොට බලන්න ඕන මෙතන කවුද යන්නේ? කාගේ යෑමක්ද? මේ යෑමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඉතින් මේ කවුද යන්නේ කියලා බැලුවාම පරමාර්ථ වශයෙන් ගත්තාම සත්‍යයක් යනවා එනවා නෙමෙයි. සත්‍යයේ ගියෑම කීමක් නෙවෙයි. චේතනාවුල් වෙලා ඊළඟට අර චිත්ත ක්‍රියාව ආයෝ ධාතුව කය පුරා පැතිරී යෑමෙන් ඉදිරියට යන්න ඕන කියන චේතනාවත් එක්ක ඉදිරියට ඉදිරියට රූප කලාප හට ගැනීම සිද්ධ වෙනවා. ඇයි? චිත්තක්ෂණ 17යි මේ කර්මජ රූප පවතින්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඉදිරියට යනවා යනවා යනවා කියලා කියන්නේ කලින් කලින් පැවති රූප බිඳී බිඳී යනකොට අලුතෙන් අලුතෙන් රූප පරම්පරාවල් ඒ අනුසාරයෙන් ඉදිරියට ඉදිරියට හට ගන්නවා කියන එකයි. නැත්තම් වෙනසක් වෙන්න බෑ. ඒ තුලම තමයි ජරා මරණ ආදියත් අපිට වෙන්නේ ඔය තුලමයි. ඒ වෙනස් වීම තුලම තමයි ක්‍රමයෙන් ක්‍රමේ ජරාවට විරීම සිද්ධ වෙන්නේ, මරණයට සමීප වීම සිද්ධ වෙන්නේ. අන්න ඒ විදිහට එතකොට එතන රූපේ වෙනස් වීමත් සලකන්න පුළුවන්. එතකොට යෑමෙහිදී වේදනාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. සංඥාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. චේතනාදී වෙනස් වීමත් සලකන්න පුළුවන්. චිත්තවල වෙනස් වීමත් සලකන්න පුළුවන්. ආ ඔව් ඔව් ඒ නාම රූප දෙක නාම රූප දෙක ස්පර්ශය කියලා කියන්නේ එහෙමනේ අපි කියමුකෝ දැන් ඕන්න අපට මේ වටපිට තියෙන දේ පේන හරි මේ පේන රූප අපි හඳුනා ගන්නවානේ අන්න සංඥා හරිද ඒවා හැඩතල වශයෙන් වර්ණ වශයෙන් පුද්ගලයේ වශයෙන් අපි වෙන් කරලා යමකින් යමක් වෙන් කරලා ඒකට වෙන් කර ගන්න පුළුවන් වෙන සංඥාව නිසා ඔව් සංඥා මිරිගුවක් කියලා නේද? ඒ ඉතින් අපි මේ හඳුනාගන්න මේවා දැන් අපි ඔන්න නිසංග මහත්මයා කියන මේ මහත්මයා කියන මජින මහත්මයා කියන තේරුණා. ඉතින් අත වශයෙන් මේක බෝඩුවක් නේද? ඉතින් අපි මේ අර නාම රූප සංතතියට මොකක් හරි නමක් දාගෙන දැන් අපිට ඔන්න මජින මහත්මයා කියවහම මතක් වෙන නාම රූප නෙවෙයි අසවල් ස්වરૂපය ඇති පුද්ගලයා කියලා. තේරුණා. ඉතින් අත වශයෙන් පරමාර්ථයෙන් බැලුවම මේක එහෙම එකක් නෙවෙයි. මේක මිරිගුවක් කියලා කිව්වා. ඒක සංඥාව බිරිගුවකට උපමා කළ යන එක නිසා. එතකොට මේ සංඥාවක් ඇති වෙන්න පුළුවන්කම ලැබෙන්නේ ඇහත්, රූපත්, චක්කු විඥානයත් සම්බන්ධ වීමෙන්. අනේ සම්බන්ධ කරවා දෙන ගුණයට ඒ චෛතසිකයට තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඒකෙන් තමයි අර ආරම්මණය මේ චක්කු විඥාණයෙන් අල්ලාගෙන අල්ලා ගැනීම වගේ එකට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ ස්පර්ශය නැමැති ගුණය. එතකොට තමයි අපිට මේ මොකද්ද මේ දැක්කේ කියන හැඳිනීම වෙන්නේ. අහන එකත් ඒ විදිහ. ශබ්ද සංඥාත් එහෙම. එතකොට මේ කියන ශබ්දය කනත් එක්ක සෝත විඥානය හරහා සම්බන්ධ වෙනවා. අනිත් සම්බන්ධ කරන ගුණයට කියනවා ස්පර්ශය කියලා. ඒ සම්බන්ධය ඇති වුණොත් තමයි අපිට හඳ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට වේදනාත් එහෙම. මේ කියන වචනේ ඒක ඉතින් ගොඩක් වෙලාවට ඒක උපේකා වෙන්න පුළුවන් නැත්නම් සුඛ වෙන්න පුළුවන් මේ දෙකෙන් එකක් නෙවෙලාවට. ඉතින් ඒ වේදනාව ඇති වෙන්නේ අර සම්බන්ධය උඩ. කනත් ශබ්දය සෝත විඥානය සම්බන්ධ වෙනවා. එතකොට ස්පර්ශය වේදනාවටත් සංඥාවටත් පත්‍ය වෙනවා. ඊළඟට අහන දේ මුල් කරගෙන චේතනාදී පහළ වෙන්නත් අර සම්බන්ධයෙන් එක ආන්න ස්පර්ශය එතකොට වේදනා සංඥා චේතනා ඔය තුනටම පත්‍ය වෙනවා. සිතක් පහළ වෙන්න නම් අපි කියමුකෝ දැන් ඔන්න ශබ්දේ මුල් කරගෙන ශබ්දේ දැනගන්නා සිතක් පහළ වෙන්න නම් කනේ තියෙන්න ඕන ප්‍රසාදමේ කොටස. හරි ගන්න රූපේ තන තියෙන්න ඕන. එතකොට මේ එහෙන දේ හරියට අල්ල ගන්න නම් වේදනා සංඥා සංස්කාරවල සම්බන්ධය තියෙනවා. අන්න එතකොට තමයි සිතක් පහළ වෙන්නේ. නාම රූප දෙක නිසා විඥානය පහළ වෙනවා කියන්නේ. ඒකේවා වර්තමාන හේතු වශයෙන් ගන්න. නම් අදහස් ඇති කරගන්න මෙතෙක් කියලා තිසරණ පංචශීලයේ පිහිටා ගෞරවයෙන් තුන්වන් වන්දනා කරලා භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත කරගත්තා කුල චේතනා සමුදාය ඒ මොහොතේම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ පුණ්‍ය චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානයේ පෙළෙන බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් පවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම කුණ චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක්ඛාරිය සත්‍ය පදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරිය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාරිය සත්‍යයි ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ ප්‍රාන්තයෙන් හේතු වෙත්වා වාසනාවෙත්වායි ප්‍රාර්ථනා කරගන්න. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොටින් දෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහය විසින්ද අනුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච භුම්මාට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින් පෙත්පත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයටපත් වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තොලරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කාය චිත්ත පීඩා දුර වෙලා කායික මානසික සැලසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නෙවුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී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 චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්ධතු සුවපත්ති වා සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සුවපත් වේවා සුවපත් වේවා යකපත් ශාන්තියක් වේවා නිවාමා භෝධි පිණිස වේවා සුවපත් වේවා සුවපත්